මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේන කුඹුර අමුණහා බැල්තලා සමග බැඳමින් දියුණුවේ අරුණැල්ලට පියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර විඤ්ඤාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් මුවන් පැලස්ස මුවන් පැලස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී මුවන් පැලස්ස ගොවිගමට හදිසියේ මහේජන්ත උන්වහන්සේ රහසිගතව පැමිණීම ගැන විවිධ කටකතා, පටබැඳි කතා, පරස්පර කතාද මුවන් පැලස්ස පුරා පැතිර යන්නට විය. එකිනෙකා තම තමන් කියන කතා සමර්ථනය කරන්නට සත්‍ය බව ඔප්පු කරන්නට යාම නිසා ඔවුනොවුන් අතර හොඳ හිත paludu වීමක් සිදුවීම නිසා ගමේ පන්සලේ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් ගමේ පිරිස දැනුවත් කිරීමට ආරච්චිලට සිදුවිය. මුවන් පැලස්ස පෙරට වඩා දියුණුවේ මාවතට අවතීර්ණව ඇති බව පෙනිතත් ගමේ ප්‍රධානියා හැටියට තැළෙන යකඩයක් මෙන් ගමේ හැම ප්‍රශ්නයකටම මුහුණ දෙමින් ආරච්චිල ඉදිරියට යන ආකාරයත් ගමේ වෙනත් තොරතුරුත් අද මුවන් පැලස්ස ආඛ්‍යානයෙන් රස වින්දනාත්මකව ඔබේ ශ්‍රවණ යොමුව සඳහා ගුවනට මෙසේ මුදා හැරේ මුනිදුන් සඳහන් කර හැම වේලේ දෙවිඳුන් සිහි කර ගනිමි දෙවේලේ හරිමින් සිත යට පවතින කෝලේ අස දැන් වියතුනි කලගෙඩි මාලේ ළමා බොළඳ කවි පද පවසන්නේ දමා කලය උඩ පන්දු ලෙසින්නේ පමානොවි සබ මැදට වදින්නේ ළමා ලපටිලිය කල කල පිඹ පිඹ පන්නේ වාදසිතින් සෙල්ලම මුත් හොඳ නැත බේද අවුල් වියවුල් ඉන් නිම නැත ආදසිතින් මොන දේ මුත් හොඳ වෙත මේද ඉගෙන හැසිරෙනු මැන යහපත අද අපේ රාලහාමිට පරණ සීපද පොතක් අහුවෙලා වගේ අන්න අර පරණ රෙදිකඩ මාල්ලකටත් යට වෙලා අහම්බෙන් තමයි මේ සීපද පොතක් අතට අහුුනේ. අපේ අත්තගේ අත්තකුරෙන් ලියලා තියෙන්නේ මේක. පේනව නේද? පොතක් තියෙන්න ඕන පොත් තියෙන තැනක. හැබැයි හැබැයි. ඒක රෙදි ගොඩකට මැදි වුණාම රෙදිත් එක්ක පොඩි වෙලා කම්මුතු වෙනවා. මං හිතන්නේ මැණිකේ තමයි රෙදි පෙට්ටගමට සීපද පොත දමලා තියෙන්නේ. ඒක ඉතින් මගේ පෙට්ටගමක් නෙවෙයි නෙවෙයි. අපේ රාළහාමිගේ දේවල් දමා තියෙන පෙට්ටගමක් ඒක. ඕකනම් ඉතින් තමුන්නේ අතින්ම වෙච්ච වැරද්ද. මේකේ මේ ඉගෙන ගන්නට බොහොම ಜಾති තියෙන සීපද පොතක් නේ. මේ බලන්න මැණිකේ මේ සීපදේ ඕන් අහගන්න මෙන්න වාද සිතින් සෙල්ලම මුත් හොඳ නැත බේද අවුල් වියවුල් ඉන්නිම නැත ආද සිතින් මොන දේමුත් හොඳ වෙත මේද ඉගෙන හැසිරෙනු මැන යහපත මට තේරෙනවා මට තේරෙනවා ඔය සීපදේ කියන දේ මොනවද කියලා මට තේරෙනවා සෙල්ලමටවත් වාද විවාද හොඳ නැහැ. වාද විවාද වලින් අසමගිය තරහව ඇති වෙනවා. වැඩ අවුල් වෙනවා. හොඳටම පැටලිලි ඇති වෙනවා. නමුත් ඉතින් මිත්‍ර වෙලා සුහදව වැඩ කරොත් මොන දේ වුණත් හොඳයි. ඒකනේ ඉතින් ඔය සීපදෙන් කියන්නේ. <laughs> ඒ සීපදේ තේරුම අපේ මණිකේ කීවා හරි. මේ වලව්ව ඇතුලේ හැමදාමත් ඉතින් ඔය වාද විවාදමනේ තියෙන්නේ. මගේ රාජකාරියක් අල්ලාගෙන අපේ මණිකගේ වැඩේම ඉතින් මයෙත් එක්ක පොයියංගෙමේම අල්ලනවා. ඇත්ත ඇත්ත ඇත්ත. අපේ රාලහාමිට කේන්ති යනවා. නමුත් ඉතින් මම නිතරම කරන්නේ අපේ රාලහාමිට වරදින්න පුළුවන් තැනක් ඇත්තම් ඒක හදන මගේ වාද විවාද වලින් ඉතින් ભેදයක් අවුල් වියවුල් වීමක් වෙනවා නම් ඉතින් මේ මිම්මන්ත මං ඉතින් කට වහාගෙන කරබාගෙන පැත්තකට වෙලා ඉන්නම්කෝ එච්චරයිනේ <clears throat> කලින් දවසක අර මිනිහෙක් රාබීලා වලව්ව ඉස්සරහා පාරේ කෑ ගහනකොට අපේ මැනිකේ මට මොකද කිව්වේ කියන්නකෝ බලන්න. නමුන්නේ මූණ ඉස්සරහා බීමතින් කෑ ගහන එකාට මූණට එකක් ඇනලා බල්ලෙක් වගේ ඇදගෙන ඇවිත් දණු කඳේ ගහන්න කියලා මට කොච්චර කීවද ඈ හා හොඳයි හා හොඳයි කීවේ නැද්ද මන්නේ කීවේ නැද්ද ඔව් ඔව් ඉතින් කීව තමයි ඒකනේ ඒකනේ ඉතින් තමුන්ගෙත් ආරක්කිල කොමේ බලයක් තියෙන නිසානේ මං එහෙම කීවේ <laughs> බැරි වෙලාවත් මං ඒ වැඩේ කොලා නම් ඒ කෑ ගහපු එක කවුද? හා යුද්ධෙට ඒරෝපෙට ගියාපු මේ මුවන් පැලැස්සම මිනිහෙක්. හා අන්තිමට මගේ ආර්චිල පයින්නටත් හැල්ලු වෙනවා මැනිකේ. කමක් නෑ ඉතින්. එහෙම මේ මිනිහා දඬු කඳේ ගහිල්ලෙන් එදා බේරුණු එක හොඳයි. මොකද එදාමනේ මේ මහය ජන්තුන් වහන්සේත් වලව්වට කඩාපාත් උනේ. හ්ම් හ්ම් හ්ම් මගේ වැඩ ගැන ඉතින් මැණිකගේ තර්ක වාද වලින් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒක ඇත්ත. මේ මැණිකේ මොනරවිල පිය පාර්ශවයේ ඇත්තන්ට තිබිච්ච රාජකීය රාජකාරී අද්දකීම් තියෙන බව මම දන්නවා. මං කැමති නෑ අපේ මැණිකේ කතා නොකර කරබාගෙන පැත්තකට වෙන එකට. තනියම ගන්න තීන්දු තීරණ වලට වඩා දෙන්නේ හිතන එක ගොඩාක්ම හොඳයි නෙමණිකේ. ඔව්. අපේ අපච්චිත් ඉතේ හැම දෙයක් ගැනම අම්මත් එක්ක කතා කරලා ඔව් තර්ක වාද කරන හැටි මං කොච්චරවත් ඔය පොඩි සංදේදී දැකලා තියෙනවා. හා හා හා හා ඒක තමයි ඒක තමයි. ආ මැනිකේ මේ බලන්ට ඔය ආවේ කවුද කියලා. ඔව් කවුරු හරි එනවා වගේ දැක්කනි. ආ. ඔව්. මේ මේ අපේ වෙදමාමා. ආ වෙදමාමා. <laughs> වෙදමාමා <laughs> එන්න එන්න එන්න වෙදමාමා. මේ ආයිබෝ අතරලා. ආයිබෝ ආයිබෝ ආයිබෝ. මොකද්ද අපේ ඔය පොත? හ්ම්? <laughs> මොකද මේ උදැනැක්කේ මේ සීපද පොතක් බලනවද? ඕහො. ඔහෙන් ඇඳි ගන්නකො මම ඇඳි ගන්නකො. දැරුවයි. මේක මේ පරණ පෙත්තගමක තිබිලා අහම්බෙන් අතට අහු වුණා. හරි හරි හරි. මේ රාජකාරී වැඩහන්දා අපට පොතක් කියන්ටවත් නිස්කාන්සුවක්වත් නෑනව මාමා. ඒකාලි. මං ඔය සීපදයක් දෙකක් ආසාවටත් එක්ක කිය කියා හිටියා. මේ බොහොම හොඳ උපහැරන තියෙනවා ඔය සීපදවල. එහෙනම් එහෙනම් ඔව්. ඔව් ආගන්තුකෝ එහෙනම් මේ මට මතක තියෙන සීපදේ. ආ කියන්ටකෝ මාමා කියන්ට බලන්න. හ්ම්. මෙහෙමයි. පෙර බලලා පැදගෙන යන ඔරුව තුට පෙරලීලා පොඩි පට්ටම් උණයි වට. හ්ම්. පෙරලීලා ඌ ඉඳගෙන අනිත් පිට <laughs> පෙරලුණු පිටට කදිමයි කිය මේ පිට <laughs> බොහොම අපූර්ව දීපදයක් නෑ <laughs> ඉස්සරහා බලාගෙන ඔරුව පැදගෙන යනකොට මොන ආකාරයකින් හෝ ඔරුව පෙරලිලා හතර වටේටමත් පොඩි පට්ටම් වෙලා ඔරුවේ අනිත් පිටට ඈ නැගගත්තු එක මෙහෙම කිව්වලු. පෙරළුණු පිටට මේ පිටනම් ඕක හරි හදිමයි. ඈ පංකාදුයි කියලා කිව්වලු. හරියට හරි හරියට හරි. මහ ව්‍යසන විපත්ති වලට මුහුණ දීලා යාන්තමින් පය ගහපු පැත්තටත් අපේ මිනිස්සු කමක් නෑ කමක් නෑ අපිට මෙහෙම හොඳයි අපි මෙහෙම ඉන්නම් කියලා ඇති වෙච්ච தත්වෙට මූණ දීගෙන ඉඳ දැන් පුරුදු වෙලා අපේ මිනිස්සු ඕ ඒක හැබැයි ඒ වගේ හොඳ උපහැරන මේ පරණ සීපදවල තියෙනවා අනන්තවත් ඔව් ඔව් බොහොම දේවල් මේ සීපද වලින් අපිට ඉගෙන ගන්න තියෙනවා මාමා මම මේ අපේ මැනිකේට කී කියා හිටියේ වාද විවාද නොකර සාද සහයෝගයෙන් වැඩ කරන එක හොඳ බවට කීව සීපදයක්. <laughs> බොහොම හොඳයි බොහොම හොඳයි. <laughs> ඉතින් දෙන්නගේ මාළු හැම දේවල් ගැන කතා කරන එක බොහොමත්ම හොඳයි කියලා මම ඒකනේ දැන් මාම මේ මේ ඒජන්ත උන්නාන්සේ ඉටිගමම්ම මේ රාජිගතව මෝම් පැලසට අපිට ගෙනත් මේ හරියට දෙපරාදු කතා තියෙනවා නේද? <laughs> මොකද කියනවද මැනිකේ? සමහරු කියනවා මුවන් පැලසට ඉදන්තහා මුදුරු ඇවිල්ලා සල්ලි දීලා ගියා. උඹලා ගිහිල්ලා ආරච්චිලගේ ගිල්ලා ගනිල්ලා. එහෙම කියනවාද? මේක හරි කරදරයක් නේ මාමා. ඒක ඒක මිනිස්සු වලව්වට ඇවිල්ලා ගමට බෙදන්ට ඒජන්ත හාමුදුරෝ දීපු සල්ලි කොටස් මගෙන් ඉල්ලනවා. ඒක නම සමහරු ආණ්ඩුවෙන් බෙදන්ට දීපු තෑගි දෙන්නේ කවුදද කියලා තෝ මගෙන් අහනවා. අනේ <laughs> මන්දා. දැන් අද ලොකු හාමුදුරෝ ගමේම මිනිසුන්ට පන්සලට එන්න කියලා කියනවනේ. හැබැයි මම හිතන්නේ කරුණු පැහැදිලි කරලා දෙන්න වෙන්න ඕන. අරකද අපි ගියොත් පන්සලට. ඔව් ඔව් ඒකනම් හොඳයි මේ මිනිස්සු පන්සලටත් ඇවිත් හාමුදුරන්ගෙනුත් අහනවලු ඒජන්ත හාමුදුරුවෝ ගමට තෑගි දීපු සල්ලි බෙදන්නේ කවදාද කියලා. ඒජන්ත උන්වහන්සේ ගමට බෙදන්ට දීපු තෑගි පාසල් පන්සලේ නේද තියෙන්නේ කියලා ඕන් අහනවලු ඈ ඔය එක එක පුරස්න මිනිස්සු හාමුදුරන්ගෙන් අහනවලු ඕන් පන්සලට ඇවිත් ආරංචි ආරංචි පස්සේ ඉතින් අපි හාමුදුරුවෝම තීන්දුව කළා. අද ගමේ හැම දිනාම ගෙන්නලා මේ කට කතාවලට රැවටෙන්න එපා කියලා දැනුම් දෙන එක හොඳයි කියලා. බොහොම හොඳයි අපේ හාමුදුරුවන්ගේ තීරණය. ඒකනේ ඒකනේ. ඔව් ඔව්. නේද මාමා? හ්ම්. අද නම් ඕම් බෙලිමල් පානේ හදලා තියෙන්නේ. බොහොම හොඳයි බොහොම හොඳයි. බෙලිමල් එකක් අපි බීලා ඉඳමුනේ. ඔව් ඒක හොඳයි ඒක හොඳයි. අපේ රාලහාමිටත් හදලා තියෙනවා. හොඳයි ගන්ටකු ගන්ටකු. කිතුල් පැණියක් ගලක් තියෙනවා. ෂා ෂා කොච්චර ගන්න. බලන්ටකෝ හොඳද කියලා. <laughs> ආයෙත් මොනවා බලන්ද මැනිකේ හැදුවා නම් ඉතින් නියම රාත. ගුණත පදමත <laughs> අද වෙලා තියෙන්නේ අද හැදෙන අපේ ගෑනු දරුවන්ට අග්ගලා කැටයක්වත් පදමට රහට හදාගන්න බැරි එකනේ මාමා. <laughs> අපිට නම් ඉතින් අපේ අම්මලා හැම රස කෙවිලි જાතියක්ම හදන හැටි ඉගෙනුවා ගෙදරම. ආ අපෝ ඉතින් අපේ මැනිකලාගේ අම්මට කැවිලි පෙවිලි විතරක් නෙවෙයි සිංහල සරුවාංග වෙද කොමත් ඈ ජ්‍යොතිෂියත් දෙකම හොඳට පුළුවන් නේ මාමා. ඉතින් අපේ මැනිකට අපේ දෙකම තරම දුරට පුළුවන් පුළුවන් පුළුවන් ඔව් කතාවෙන් කතාවෙන් රාලහමි ඕන වෙලාවත් හරි ගියා මං හිතන්නේ දැන් අපිට පන්සලට යන්න වෙලාව හරි ඔව් එහෙනම් මෙලහකටත් අපේ හාමුදුරුව අපි එනකන් විපරම් කර කර ඇති එහෙනම් අපි යමු නේද මාමා යම් යම් යම් මං ඇහුවා උඹ කොහෙද මේ රාමුට්ටියත් අරන් යන්නේ කියලා. එහෙයි එහෙයි. එතකොට මිනිහා කීවා ආරච්චිල මහත්තයාට දෙන්න ගෙනියනවා කියලා. මේක මේ කිරා ලොක්කා හොරාට වක් කරන කිතුල් රාමුට්ටියක් කියලා කිව්වා. ආරච්චි මහත්තයාට අල්ලලා දෙන්න ගෙනියනවා කියලා තමයි මිනිහා කිව්වේ. ඕ. කවුද අපේ හාමුදුරනේ මිනිහා? අර මාබැද්දේ කැලේ ගල්ගේ ඉන්න හපයා හම්බන්න. ආ ඕත් එක මිනිහෙක් තමයි. මං කිව්වා අපයට අද වලව්වට ආණ්ඩුවේ කට්ටියක් ඇවිල්ලා අද යන්න එපා කියලා. පස්සේ ඌ රාමුට්ටිය පන්සල් වත්තේ හංගලා ගිහින් තියෙනවා කියලා මේ අපේ ඇබිත්ත කොළුවා කිව්වා. ඔව් ඔව් ඒකට ඉතින් වෙනම නඩු විභාගයක් පවත්වන්න ඕනේ හාමුදුරනේ. ඔව්. මේ අපේ හාමුදුරනේ දැන් නම් බනමඩුවේ කට්ටිය පිරීලා ඉන්නවා. ආරච්චි මහත්තයා එහෙනම් අපි දැන් බනමඩුවට යමු. ඔව් යමු යමු අපි හාමුදුරනේ යමු. මේ ඔව් වඩින්න ඔබ වහන්සේ මේ පැත්තෙන් ඇතුළට වඩින්න හොඳයි. මේ සමිතිය පටන් ගන්නට කොහෙනම් හ්ම් අපිත් ඔය කිට්ටුවේ මෙහිදී බෝලේ ඔව් ඔව් ඔව් ඒක හොඳයි ඔව් දාලා අපි කිට්ටුවටම යන්න ඕනේ නේද හොඳයි හොඳයි හොඳයි හා දේරුවන් සරණයි අපි අද බලාපොරොත්තු නැති තරම් ගමේ සෙනග ඇවිත් ඉන්නවා. එහෙමයි. ඔය බණමඩුවේ පැදුරු දාලා තියෙනවා. පුළු පුළුවන් විදිහට වාඩි වෙන්නකෝ දැන් මේ හදිසි රැස්වීමේ අරමුණ මොකක්ද කියලා දායක සභාවේ ගරු සභාපති ගමේ ප්‍රධාන ආරච්චි මහත්තයා විසින් මුලින් පැහැදිලි කරන ලෙසට මම මතක් කරනවා. එහෙමයි අපේ ආමඳුරනේ එහෙමයි. ගරුතර සංඝ රත්නයෙන් අවසරයි මෙච්චර මේ ආවේ මොකක් හරි ආරංචියක් නිසාද කවුරු හරි කියන්න බලන්න තමන් අද පන්සලට ආවේ ඇයි කියලා කියන්න කියන්න බලන්න මේ ඔය කියන්න බලන්න ආ කියන්න ආ කියන්න කියන්න මේ ආරච්චිලා මහත්තයෝ අද මේ මහා ඉංග්‍රීසි ඒජන්ත උන්නාන්සේ පන්සලට ඇවිත් ගමේ අයිට තෑගි දෙනවා කිව්වනේ ඒ හින්දාම අපි ආවා අභිතාවේකයි ආ හොඳයි මේ අවසරයි අපේ හාමුදුරුවනේ ඕන්න අද වැඩි දිනෙක පන්සල් තේන්ට හේතුව ඒ හැම දිනාම මතක තියාගන්න ඉංග්‍රීසි මහේජන්ත උන්නාන්සේ අද මුවන් පැලැස්සට එන්නේ නැහැ හැම දිනාම එක මතක තියාගන්න තෑගි බෙදා දෙන්නේත් නැහැ ඕ ඒක මේ බොරු කට කතාවක්නේ. බොරු කතාවක් තෑගි හරි සල්ලි හරි දෙනවා කියලා හිතාගෙන ආවනම් ඒවත් බොරු කට කතාවල් විතරයි ඕම්. කට කතාවලට රැවටෙන්න එපා ඕම්. ඒ පණුඩිය දෙන එක තමයි අද මේ රැස්වීමේ අරමුණ. හොඳයි මේ ඊළඟට මේ බෝධිමල් විහාරාධිපති අපේ ගරුතර අපේ ලොකු හාමුදුරනුත් මේ ගැන කතා කරાવી. හ්ම්. සාදු සාදු සාදු. අප විහාරස්ථානයේ දායක පින්වතුනි. අද කියන්ට ඕනෑම කාරණය අපේ ගරු සභාපතිතුමා කෙටියෙන් පැහැදිලිව කීවා. එහෙමයි එහෙමයි. පහුගිය දවසක ආණ්ඩුවේ ඒජන්තවුන්නාන්සේ තෙල් දෙනිය උත්සවයකට පොරොත්තු වුණ ගමන් එතුමාට බෙහෙත් කරපු බෙදමාමයි උපකාර කරපු අපේ ආරච්චි මහත්තයයි දෙන්නම් මුණ ගැහිලා යන්ට හදිස්සියේම ආවා. ඒවයි අපේ ආමඳුරනේ. ඒක තමයි ඇත්ත. ඒ සිද්ධිය ඇහින් දැකපු අපේ සමහර අය බොරුවට කටකතා පතුරවලා. ඕ. තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඔය ඒජන්ත උන්නාන්සේ හිටි හැටියේ මුවන් පැලැස්සට ආවා වගේ හමුදාවේ අය පොලිසිය අය හිටි ගමන් එන්ට ඉඩ තියෙනවා. ඔව් ඔව් ඔව්. දැන් දැන් මුවන් පැලැස්සේ කිතුල්රා පෙරීම වැඩි වෙලා එක මිනිහෙක් බීලා වැඩි වෙලා අපේ ආරච්චි වලව්ව ඉස්සරහා නටලක් තියනවා ඕම. ඒකනේ ආමතුරුනේ බලන්නකෝ. තව මිනිහෙක් රාමුට්ටියක් අරන් යන ගමන් පොලිසිය එනවා කියලා පන්සල් වත්තට දාලා ගෙහුම්. ඕ මොන නොබිනා වැඩක්ද. ඒගොල්ලෝ පොලිසියට හමුදාවට අහු වුණොත් මහවුලු ගෙදරින් මෙහා නතර වෙන්නේ නැති බව මතක තියාගන්න ඕන මේ කවුරු කවුරුද. ඕ. කිතුල් රාවක් කරන්ට එහෙම එපා. බීලා පාරේ නටන්නත් එපා. කට කතාවලට රැවටෙන්නත් එපා. ඒක තමයි ඊළඟ කාරණේ. ඔන්න ඔය පණිවිඩ ටික දෙන්න තමයි මේ උපාසක ඇත්තන්ට හදිස්සියේ පන්සලට එන්න කිව්වේ. එහෙමයි එහෙමයි එහෙමයි. දැන් මම මේ කියපු කාරණා ටික හොඳට හිතේ තියාගෙනයි මෙතනින් යන්න ඕනෑවෝ. තේරුණානේ හැමෝටම අරුණනේ හොඳමයි හොඳමයි. හොඳයි. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුවපත් වේවා. සුවපත් වේවා. සපුමල් සපුමල් මල්ලි මල්ලි ඔයා කොහෙද? ඔය ගේ ඇතුලේ සබ්දයක් ඇහුණා. ළමයි හැරිලද බලන්න මල්ලි? මොකුත් නෑ අක්කේ. මගේ අතින් මේ පිඟානක් වැටුණා. ඇයි රන්මලි අක්කා බය වුණාද? පුතා හැරිලාද කියලා? බයයි තමයි. ඒකයි කතා කළේ. මේ මල්ලියේ. හ්ම් කොහොමද දැන් ඉස්කෝලේ තොරතුරු එහෙම? හප්පාකේ. දැන් තමා තිසරි නගාට තියෙන ගරුසරුව බලන්න තියෙන්නේ. ඉස්කෝලේ ලොකු මිස් කියලා එක ළමයෙක්වත් කැලෑසින් එළියටවත් එන්නේ අප්පා ඉතින් එච්චරකට දැන් තිසරි නගාට ළමයි බයයි යක්කේ. <laughs> ඉතින් ඉස්කෝලේ ගුරුවරයෝ එහෙම කොහොමද නගාට සැලකිල්ල? ඇත්තමයි යක්කේ. නගාට හැමෝම ලොකු ඉස්කෝලේ හාමිනේ කියලා තමයි කතා කරන්නේ. ඉතින් ඉස්කෝලේදී ඔය දෙන්න කොහොමද වැඩ කරන්නේ? මට නගා කතා කරන්නේ සපුමල් සෑර් කියලා. <laughs> මම කතා කරන්නේ තිසරි නගාට ලොකු ඉස්කෝලේ හාමිනේ කියලා. හැබැයි තිසරි නගා ඉස්කෝලේ මට වැඩිපුර කතා කරන්නේ නැහැ. මං එයාට කතා කරන්නේ නැහැ. එහෙම ඉන්න එක වඩාත් හොඳයි මල්ලි. මේ කෝදෙන් තිසරි නංගි? ලොකු ඉස්කෝලේ ආමිනේ කිෂරි කෝ අපේ ලොකු ඉස්කෝලේ ආමිනේ උහුම ඉතින් ඔච්චරකට විහිළු කරන්ට එපා ශපු මල්ලයියා ලොකු ඉස්කෝලේ ආමිනේ ලොකු ඉස්කෝලේ ආමිනේ කී කිය ගෙදරට කියන්ට එපා නැද්ද මං අහන්නේ රන්මලි අක්කා නගාට තියෙන ගෞරවයට gederedit එහෙම කතා කරනව ඇති. මෙයාගේ මේ බොරුවක්කේ සපුමල් අයියා බය, ගෞරවය ඔක්කොම ලොකු ඉස්කෝලේ නෝනාට පෙන්නලා නියමෙට රඟපානවා. ෂපු මල්ලයි. යංකෝ අන්න අර පැත්තේ තියෙන කොස් ගහ යටට. හරි යංකෝ ඉතින්. ලොකු ඉස්කෝලේ හාමිනේ කියනකොට කරන්නත් එපා ඉතින්. මේ අප්පච්චි දැන් මොකද කියන්නේ? අප්පච්චි ඉතින් මොනවා කියන්ටද? දැන් තමයි අප්පච්චි ගොඩක්ම සතුටු. ඇයි ඔයයි මමයි දෙන්නම එකම රැකියාව නිසා. මේ නංගා කැමති නම් අර එදා කියපු කවිය මට ආසයි තව තවත් අහන්න කියන්නකෝ. ඔන්න එහෙනම් ඉතින් අයියා අහගන්නකෝ. සියලු සැප තිබේ මේ වියලුවේ රටේ බැඳපු බැම්ම ශ්‍රේමයි අංගනේ වටේ ඔරුවට නැගීලාගෙන ගුරු කමට හිටේ පාරුව අරන් අපි යමු වේරගම් තුටේ අද මුවන් පැලසේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගොඩ මණිකේ ශීලා පරණමාන්නගේ වෙදිකාර්යා කමල් ගමගේ බැද්දිරාල උලපනේ ගුණසේකර ගුණානන්ද ලොකුහාම්දුරෝ ප්‍රසන්න චන්දන බණ්ඩාර තිසරි හේරුනි රත්නායක සපුමල් රෝහණ සිරිවර්ධන රන්මලි ප්‍රියන්තනී ගමගේ යහම්පත් මුවන් පැලස්ස පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද සංකලනය සහ සංස්කරණය සඳරුවන් ලියනගේ මුවන් පැලස නිෂ්පාදනය කළේ උපුල් චන්දන